සාදු සාදු සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තිරුවන් සරණයි නමෝ බුද්ධාය අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැප සැලසේවා নমස්කාර වේවා සාදු සාදු සාදු ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද අපි දිවසින් දුටු දෙව්ලොව සැප උතුම් දහම් වැඩසටහන වැඩසටහනේ දෙවෙනි දවස තමයි අද අපි මේ ධර්මය ඉගෙන ගන්න. ඉතින් අද දවසෙන් විමානවත්ව ආරම්භ වෙනවා. ඔබට ගොඩාක් පින්කම් සහ පින්කම් වල විපාක ඉගෙන ගන්න ලැබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙව්ලොව ගැන වදාළ දේවල් රහතන් වහන්සේලා දැකපු දේවල් ඒවා ඔබට අහන්න ලැබෙනවා. සාමාන්‍ය පින්වතුනි මේ වගේ දේවල් වෙනත් ආගම් වල අයට අහන්නම ලැබෙන්නේ වෙනත් රටවල අයට අහන්න ලැබෙන්නේ ඒ අයට අහන්න ලැබෙන්නේ සුරංගනා කතා ඒ වගේ මෙයාලගේ පුරාණවල තියෙන දේවල්. ඉතින් පින්වතුනි අද දහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නිල්මිනී නවරත්න මහත්මිය සහ රෝහාන් මහත්මයා සහ දරු දෙදෙනා විසින්. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ උතුම් දහම් වැඩසටහන සිද්ධ කළ සියලු දෙනාට සිත් ප්‍රාර්ථනා කරන්නත් ඒ වගේම ලෝක ව්‍යසනයක් වූ මේ වසංගත රෝග මේ රෝගය ලෝකෙම තුරන් වීම පිණිස මේ පින අනුමෝදන් කරන්නටත් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්වතුනි මේ අපිට බුදුරජාණන් වහන්සේ නිසා තමයි මේ නොපෙනෙන ලෝකයක් ගැන තේරුම් ගන්න ලැබෙන්නේ. නොපෙනෙන ලෝකේ තේරුම් නැත්නම් වැටෙන අමාරුව හිතා ගන්න බෑ. ඔබට මතකයිද අසුරාපාය ගැන කියද්දී විනිපාතික අසුරනිකායක් ගැන කිව්වා අග්ගිමුඛ අසුර කියලා. ඒ කියන්නේ ඒ പ്രേත ලෝකෙක ඉපදිච්ච පිරිසක් ඉන්නවා. ඒ පිරිස කට ඇරිය ගමන් කටින් ගින්දර එනවා. මහා යක්ෂ ස්වභාවයක් ශරීරයේ තියෙන්නේ 1000 කට ඇරියම කටින් ගින්දර එනවා. එතකොට ඒක එයා විඳින කර්ම විපාකයක්. එතකොට දැන් සාමාන්‍ය මිනිසෙකුට ඔය වගේ කෙනෙක් දර්ශනය වුණොත් මොකද කරන්නේ? එයා කටින් ගිනි පිට කරන මහා තේජස්වී මහා යක්ෂෝත්තමයාණන් වහන්සේ නමක් දුටුසේක කියලා ඒ එතුමාගේ පින්තූරේ ඇඳලා පහන් තියලා ගන්ටාර හොල්ලලා කොච්චර දේවල් කරනවද නමුත් විඳින්නේ කර්ම විපාකයක් දැක්කද අපිට පේන්නේ නැති දේවල් අපිට පේන්නේ නැති දේවල් ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙම මේවා තේරුම් ගන්න නැත්නම් ලොකු දෙයක් වෙනවත්නේ සමහර අය දිව්‍ය ස්වභාවයෙන් එනවා සමහර අය වෙස් මාරු කරගෙන එනවා. එක එක ලෝකවලින්. දෙව්ව දෙව්වරු කියලා දැන් එක්කෙනෙක් ළඟට මට මේ කෙනෙක් ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ මම එක්තරා දෙවි කෙනෙක් දැක්කා. ඒ දෙවි කෙනා ඇවිල්ලා මේ කියලා තියෙනවා මේ ඔයා මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා එයාට ලොකු මේ විස්තරයක් කියලා. ඊට පස්සේ මෙයා ඉතින් අවධානෙන් අහගෙන ඉඳලා ඊට පස්සේ එයා විස්තරය කියලා අනිත් පැත්ත හැරිලා ගිහිල්ලා. අනිත් පැත්ත හැරෙනකොට තනිකර පිටිපැත්ත ඇට සැකිල්ලා. පිටිපැත්ත සම්පූර්ණයම ඇට සැකිල්ලා. මේ පින්වත්නි එක්තරා ප්‍රේත නිකායක්. දැන් ඔය කාම ප්‍රීතියක් ඉන්නවනේ. ඒ කාම ප්‍රීතිය කියලා කියන්නේ මනුස්ස ලෝකේ කාම සේවනයේම පෙරේත වෙලා උපදින කෙනෙක්. ඒ අයට නමක් තියෙනවා මොහිනී කියලා. එයාගේ ශරීරයේ ඉස්සරහින් මේ ලස්සන කාන්තාවක් වගේ එයා අනි පැත හැරුණම යට සැකිල්ලා. ඉතින් කර්ම විපාකයක් ගෙවන්නේ. එතුර කර්ම විපාකයක් ගෙවන ඒ දුගති ලෝකෙකින්න අයට තමයි මනුස්්‍යයෝ මෙච්චර සැරිලා යෙන්නේ. දැම් බලන්න අපිට මේ ලෝක ගැන තේරුම් ගන්න නම් අනිවාරයෙන් බුදුරජාණන් වහන්සගේ බුද්ධ දේශනාව ඇහෙන් දැකලා ඇහෙන් දැක්කත් බෑනි. කර්ම විපාක මේක කොමකින්ද හටගත්තේ ඇත්තටම මෙයා කවුද මෙයාට පුළුවන් දේවල් මොනවද මෙයා මෙතනින් පස්සේ යන්නේ කොහෙටද ඒ ඔක්කොම දන්නේ බුදුරජාණන් වහන්සේනේ බුදුරජාණන් වහන්සේ තමයි දන්නේ දිව්‍ය ලෝකයක උපදින විදිහ දැන් මේ බලන්න බුදුරජාණන් වහන්සේගේ දිවස ගැන තියෙනවා බුදුරජාණන් වහන්සේ ඒවා දකින්නේ දිවසින් ඒකනේ මේ දිවසින් දුටු දෙව්ලෝ සැප. තුරු බුදුරජාණන් වහන්සේගේ දිවස කොයි වගේද? සාරිපුත්ත මහරහතන් වහන්සේට දේශනා කළා. සාරිපුත්ත තථාගතයන් වහන්සේ දහම් දෙසන්නේ පිරිස් මැද දසබල ඥාන තුල පිහිටලා. ඒ ඥාන තුල පිහිටලයි තථාගතයන් වහන්සේ සිංහනාද කරන්නේ. බුදුමුවෙන් එක වචනයක් පිට වුණත් ඒක සිංහනාදයක්. සාරිපුත්ත එයින් ඒ දසබල ඥාන තුලින් එකක් තමයි දිවස කියන එක. පුණජ පරන් සාරිපුත්ත තථාගතෝ දිබ්බේන චක්කුණා විසුද්ධේන අතික්කන්ත මානසිකේන සත්‍ති පස්සති සාරිපුත්ත තථාගතයන් වහන්සේ දිවසින් යුතුව දිව්‍ය ඇසින් පිරිසුදු දිව්‍ය ඇසින් මේ මිනිස් සත්වයා මේ මිනිස් ලෝකෙන් එහා ගිය දේවල් දකිනවා මා මිනිස් හැකියාව ඉක්මවා ගිය දේවල් දකිනවා කොහොමද දකින්නේ චවමානේ උපපජ්ජමානේ මිනිස්සු මෙහින් මැරෙනවත් දකිනවා මැරිලා ඉපදෙනවත් දකිනවා. අපි හරියට මැරෙන විදිහවත් දන්නේ අපි මේ හුසුම හෝස් ගාල ගියා කියලා විතරයි අපි හිතන්නේ. අපි කල්පනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ එයා චුත වෙන මොහොතක් දකිනවා ඉපදෙන මොහොතක් දකිනවා. ඊට පස්සේ හීනේ පනීතේ ඒ එයාගේ උපත හීන එකක්ද ප්‍රණීත එකක්ද සුවන්නේ දුබ්බන්නේ හොඳ උපතක්ද නරක උපතක්ද සුගතේ දුක්ඛතේ සුගතියේද දුගතියේද කියලත් බුදුරජාණන් වහන්සේ දකිනවා යතා කම්මෝපගේ සත්‍යේ ප්‍රජානාති කර්මානුරූපව සත්වයා උපතක් කරා යන හැටි දකිනවා ඉමේ වත බොන්තෝ සත්තා කාය දුච්චරිතේන සමන්නාගතා. කයින් දුෂ්චරිතේ ඉදිලා වචනෙන් දුෂ්චරිතේ ඉදිලා මනසින් දුෂ්චරිතේ ඉදිලා ආර්ය උපවාද කළා මිත්‍යා දෘෂ්ටික වෙලා මිත්‍යා දෘෂ්ටික කර්ම සමාදන් වෙලා තේ කායස්ස වේදා පරම්මරණ අපායන් දුක්ගතින් විනිපාතන් නිරයන් උපපන්නා. එයා මැරිලාට පස්සේ මේ අපායනං වූ විනිපාත නිරේ උපදිනවා. එතකොට අපි මීට කලින් කරපු වැඩසටහන් මාලාවේ ඒ සතර අපායම බුදුරජාණන් වහන්සේ දකින්නේ දිවසින්. දැන් අපි ඉගෙන ගන්න දිව්‍ය ලෝකෙත් බුදුරජාණන් වහන්සේ දකින්නේ දිවසින්. බුදුරජාණන් වහන්සේ දැක්කා ඉමේවා පන බොන්තෝ සත්තා කාය සුචරිතේන සමන්නාගතා. මේ සත්වයෝ කයින් යහපත් දේවල් කරලා. වචී සුචරිතේන සමන්නාගතා. වචනෙන් යහපත් දේවල් කරලා. මනෝසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතයෙන් සමන්නාගත වෙලා අරියානං අනුපා අනුපවාදක ආර්යයන් වහන්සේලාට උපවාද නොකර දැන් තේරෙනවා නේද දෙව්ලොවකට උපදින්න බෑ ආර්යයන් වහන්සේලාට උපවාද කළොත් උතුම් අයට ගැරෙහුවොත් දෙව්ලොවක උපදින්න බෑ ආර්යයන් වහන්සේලාට උපවාද නොකර ඉන්න කෙනා තමයි දෙව්ලොව උපදින්නේ ආර්යයන් වහන්සේලාට උපවාද නොකර සම්මා දිට්ඨිකා සම්මා දෘෂ්ටියෙන් යුතු වෙලා සම්මා දිට්ඨි කම්ම සමාදාන යහ සම්මා දිට්ඨියෙන් යුතු දේවල් ඒ සම්මා දිට්ඨිය කියන්නේ පින්පව් අදහගෙන කරන කර්ම එතකොට දැන් ඒකෙන් තේරෙනවා පින්වත්නි සමහර වෙලාවට අපි කියමුකෝ දාන සීල භාවනාදි වශයෙන් උනත් ඒ කර්ම සම්මාදිට්ඨියෙන් යුතු වුණොත් තමයි ඒක ඒකාන්ත සුගතියට උපකාරී වෙන්නේ දැන් සාමානෙන් පිට රටවල් වලින් ආධහර උපකාර කරනවා. ඒ හොඳයි යහපත් දේවල් ඒවගේ විපාග තියෙනවා. ඊළඟට ඒ අය වැරදි නොකර ඉන්නවා. හම මිත්‍යා දෘෂ්ටික කෙනෙක් ඉන්නවා පන්සිල් කඩන්නේ. එතකොට ඒව යහපත් දේවල්. ඊළඟට මිත්‍යා දෘෂ්ටි කෙනෙක් ඉන්නවා දන් දෙනවා. හැබැයි යහපත් දේවල්. නමුත් එයාගේ සුචරිතය ඒකාන්තයෙන් සුගතිය පිණිස පවතින්නේ කර්ම කර්මඵල විශ්වාසෙත් එක්ක තිබ්බොත්. සම්මාදිට්ටි කම්ම සමාදාන. සම්මාදෘෂ්ටික කර්මයන්ගේ සමාදන් වෙලා. අන්න එහෙමුණාම තේ කායස්ස වේදා පරම්මරණ සුගතින් සග්ගං ලෝකං උපපන්න අන්න එයා මැරිල ගිහිල්ලා ස්වර්ගිහි උපදිනවා ආ නොයි විදිහට මිනිස් ස්වභාව ඉක්මවාගේ දිවසින් බුදුරජාණන් වහන්සේ මේ සත්වයෝ උපදින මැරෙන හැටි ගිහිල්ලා සුගතියේ දුගතියේ උපදින හැටි දකිනවා බුදුරජාන් වහන්සේ වදාලා ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගත බලං ওই දිවස කියන එක සාරිපුත්ත තථාගතයන් වහන්සේගේ තථාගත බලය. යම් බලං ආගම්ම ඒ බලයට පැමිණ තමයි තථාගතෝ තථාගතයන් වහන්සේ ආසභණ්ඨානම් පටිජානාති බය නැතුව ශ්‍රේෂ්ඨව කතා කරන්නේ. පරිසාසු සීහනාදන් මාදති පිරිස් මැද සිංහනාද කරනවා කිසිම බයක් නැහැ. බ්‍රහ්මචක්කම් පවත්තේති උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. ඉතින් මේ විදියට බුදුරජාණන් වහන්සේ දසබල ඥාන තුල පිහිටලා දේශනා කරපු විස්තරයක් තමයි මේ සුගති උප්පත්තිය කියන එක. දෙව්ලොව කතාව. ඒ නිසා නැවත නැවත මේ කියන්නේ මේ ධර්මයේ වනාහි මම කියන දෙයක් නෙවෙයි. මා සොයාගත් දෙයක් නෙවෙයි. මම දැක්ක දේකුත් නෙවෙයි. මේ වනාහි බුදුරජාණන් වහන්සේ දසබල ඥාණයෙන් දැකපු දෙව්ලොවයි. ඉතින් පින්වතුනි යහපත් මිනිස්සු යහපත් මිනිස්සු පින් කරන මිනිස්සු හොඳ මිනිස්සු හොයාගන්න පුළුවන්. කොහොමද හොයාගන්නේ? ඒකට සූත්‍ර දේශනාවක් තියෙනවා පින්වත්නි. ඒ සූත්‍ර දේශනාව බාලපඬිත සූත්‍රයේ එක්තරා කොටසක්. මහ පින්වත් මහණෙනි සත්පුරුෂ නුවණැත්තා තුළ ඒ සත්පුරුෂ නුවණැති බව පෙන්වන ලක්ෂණ ඒ සත්පුරුෂකම දැනගණ්ඩ පුළුවන් නිවිති සත්පුරුෂකම නුවනැති බව ඉස්මතු වෙන චරියාවන් තුනක් තියෙනවා. ගැන්නේ යංකෙසි මනුසෙක් හොඳ නං සත්පුරුසයිනං නුවනයිනං ඒක පිටට පේන කරුණු තුනක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි යං හේකින් පින්වත් මහණෙනි සත්පුරුෂයා මේ දැනගන්නේ කොහොමද? ඒ චරිත තුන මොනවද? එයා හිතන්නේ යහපත් සිතිවිලි. හොඳට හොඳ දේවල් හිතනවා. අත්පුරුෂයා හොඳ මිනිසයා නුවණැති මිනිසයා හොඳ දේවල් හිතනවා. යහපත් දේවල්මයි කියන්නේ. හොඳ දේවල් කියනවා. ඊළඟට යහපත් වැඩමයි කරන්නේ. හොඳ දේවල් යහපත් දේවල් තමයි කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉතින් පින්වත් මහණෙනි හොඳ දේවල් හිතන්නේ නැත්නම් හොඳ දේවල් කියන්නේ නැත්නම් හොඳ දේවල් කරන්නේ නැත්නම් එයා කොහොමද හොඳ මනුස්සෙක් කියලා හොයාගන්නේ. ඒවා කරන නිසා හිතන නිසා යා කියන නිසානේ ඒ මනුස්සය හොඳ මනුස්සෙක් කියලා අපි තේරුම් ගන්න. ඉතින් බුදුරජාන් වහන්සේ මදාලා ඔන්න ඔය ක්‍රමයට මේ භවතා සත්පුරුෂ නුවණැත්තෙක් කියලා ලෝකයට හොයාගන්න පුළුවන්. ඉතින් පින්වත් මහණෙනි ඒ සත්පුරුෂයාට මේ ජීවිතේම සැප තුනක් උපදිනවා. දැන් දිව්‍ය ලෝකෙට යන්න කලින් මෙහි යන හැටි කියා දෙන්න එපැයි. ඒකයි මේ කියන්නේ. ඒ හොඳ මිනිස්සයාට සත්පුරුෂ මිනිස්සයාට මොලේ කියන එකක් තියෙන නුවණ තියෙන මිනිස්සයාට සතුටු තුනක් උපදිනවා. ඒ තමයි මිනිස්සු එකතු වුණාට පස්සේ හොඳ දේවල් කතා කරනවා. මේ පන්සිල් රකින්න එක ගැන, තෙරුවන් සරණ ගිය එක ගැන, දන් දෙන එක ගැන, සීල් රකින්න ඒවා ගැන කට්ටිය එකතු වෙලා කතා වෙනවා. කතා කරනකොට එයාට සතුටක් උපදිනවා. මං දන් දෙන කෙනෙක් නේ. මං පන්සිල් රකින්න කෙනෙක් නේ. මං හොම් මේ හොර වැඩ කරන්න නැති කෙනෙක්නේ මං පින් කරන කෙනෙක් නේ කියලා සතුට උපදිනවා. හොඳ දේවල් කතා කරද්දි සතුට උපදින්නේ හොඳ මිනිස්සුන්ට. එනම් හොඳ දේවල් කතා කරද්දී රුස්සන්න ඇත්තේ නරග මිනිස්සුන්ට. එනිසා බණ කියනකොට රුස්සන්න ඇත්තේ එයාගේ චරිතය චරිතය නිසා මිසක් බණේ වැරද්දක් නෙවෙයි. ඉතින් ඒ නිසා දැන් ඒකනේ මං කිව්වේ දැන් අර Eh, බුදුරජාන් වහන්සේම නිම්මාන රති දිව්‍ය ලෝකයේ උපදින නිම්මාන රති මනාපකායික ෘතයේ ධර්ම දේශනාවට කරනකොට පෙලක් කිපුණා පෙලක් හැදුණා. ඒතර කිපුණේ එයාලගේ චරිතය වැරද්ද. අනුමෝදන් වෙන්නේ තමන්ගේ චරිතය යහපත් බව. මේ තියෙන්නේ. ඒවා කතා කරනකොට සතුට උපදින්නේ තමා තුළ තියෙනවා නම්. හැදෙන්න කැමති කෙනා තුළ. ඉතින් ඕක සත්පුරුෂ මනුස්සයර තමයි මේ සැපේ උපදින්නේ. ඊළඟට තියෙනවා මේ දකිනවා මේ ඕන දෙවෙනි සැපේ තමයි මේ සහොඳ මිනිහා සත්පුරුෂ මනුස්සයා නුවණැති මනුස්සයා දකිනවා වැරදි කරලා දඬුවම් විඳින මිනිසු. ඕන බේවද්දෙක් අහුවෙලා ලැජ්ජාවටපත් වෙන ඒවා. පොර වැඩ කරලා සල්ලාලකම් කරලා අහුවෙලා ඊළඟට ඔය වගේ දේවල් ඊළඟට මිනිස්සු ලෝභකමින් කුණකමින් හම්බ කරගෙන තියලා ඒවා ඔක්කොම දාලා යනවා Tamanට මොකවත් නැහැ. ඔය වගේ දේවල් දකිනවා. ඉතින් නරක වැඩවල දඬුවම් දකිනකොට නින්දාපාස දකිනකොට එයාට හිතෙනවා අප්පේ මන්නම් යාන්තම් බේරුණා. මං ඉස්සර බිව දැන් බොන්නේ. එයාට අදාළ නැහැ. නිසා දැන් දෙන දඬුවම් එයාට අදාළ නැහැ. වෙන මිනිසුන්ගේ දඬුවම් දැකලා එයා හිතන්නේ. ඒ නිසා දන් දෙන එක ගැන එයා සතුටු වෙනවා. ඉතින් එයාට හරි සතුට එයා දන්නවා මගේ ළඟ වැරදි නෑ මේ වගේ දඬුවම් නින්දා අපහාස විඳින්න දැන් මා තුල වැරද්දක් නෑ ඒ නිසා යාට ඒ සතුටක් තියෙනවා. ඒ දෙවෙනි සතුට. තුන්වෙනි සතුට තමයි මෙන්න මේක බලාගන්න පින්වතුනි මේ දේශනාව මේ කාරණාව අහගන්න පුදුම සහගතයි. පින්වත් මහණෙනි නැවත තවත් කාරණාවක් මේ කියන්නේ සත්පුරුෂ නුවණැත්තා පුටුවක වාඩි වෙලා ඉන්න වෙලාවක වේවා ඇඳක හාන්සි වී ඉන්න වෙලාවක වේවා බිම දිගා වී සිටින වෙලාවක වේවා තමන් ඉස්සර කරපු පින් කයින් කරපු යහපත් දේවල් වචනයෙන් කියපු යහපත් දේවල් මනසින් හිතපු යහපත් දේවල් තමන්ට මැවිලා පේන්න පටන් ගන්නවා. ඕන අවසාන කාලේ වෙන දේවල්. තනි වෙච්ච ගමන් තමන් කරපු හොඳ දේවල් පේන්න ගන්නවා. හොඳ මිනිස්සයාට ඒකමයි හිතට මතු වෙවි එන්නේ මේක බුද්ධ වචනයක්. තුට මරණාසන්න වෙනකොට නැතම් හුද කලා වෙනකොට තනියෙන් ඉන්නකොට හොඳ දේවල්ම හිතට එන්ඩ ගන්නවා. ඊට පස්සේ ඒකමයි හිතට එන්නේ ඒකමයි සිත වැළඳ ගන්න ඊට පස්සේ හිත ඒකෙන් වෙන වෙන එකට ගණ්ඩ බෑ. දැන් පව් කළත් ඕක වෙනවා අනිත් පැත්තට හොඳ කළොත් ඒක ඒ පැත්තට වෙනවා. හොඳ යහපත් දේවල් හොඳ දේවල් කළොත් අවසානයේ වෙන දේවල් පින්වත්නි මේ. උපමාවක් කියනවා පින්වත් මහණෙනි විශාල පර්වතයක ඡායාව හවස් වෙද්දී පොළොවේ වැතිරෙනවා. ඇතරම ඉතින් ඉර නැගන ඇවිල්ලා මධ්‍යහන වෙනකොට අර කන්දක හේව නැල්ල කොහෙද ඕවා හොයන්න බෑනේ. හැබැයි ඉර බැහැගෙන යනකොට අර කන්දේ හේව නැල්ල පොළොවේ වැතිරීගෙන යනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් බුදුරජාන් වහන්සේ දේශනා කරන ඔය වගේ තමයි සත්පුරුෂ මිනිසයා අවසාන කාලේ ගත කරනකොට නැත්තම් ඇඳක හාන්සි වෙලා පුටුවක ওই උදකලාවක ඉන්නකොට තමන් කරපු හොඳ දේවල්ම තමන්ගේ හිතට එනවා. හිත ඒකේම තියෙනවා හිත වෙනතකට ගන්න බෑ. හිත වැළඳ ගන්නවා අර යහපත් ක්‍රියාවල. නරක මනුෂ්‍යයටත් ඕකයි අනිත් පැත්තට. ඉතින් පින්වත් මහණෙනි එතකොට සත්පුරුෂ නුවණැත්තාට මෙහෙම හිතෙනවා ඒකාන්තයෙන් මං අතින් පව් කෙරුන්නේ මං ඒ වගේ වැලකුණා මං රෞද්‍ර උන්නේ නපුරු උන්නේ මං හොඳ දේවල් මං හොඳට පින් කරගත්තා මම පරලෝකමට යහපත් දේවල් කරගත්තා. මට දුක් වෙන්න දෙයක් නැහැ. එයාට හිතෙනවා. හරි සතුටුයි එයාට. ඊට පස්සේ මම මැරුණට පස්සේ මම දෙව්ලොව යන්නේ. සුගතියට යන්නේ අපිනේ. මම මැරුණට පස්සේ සුගතිය යන්න නැතුන් කවුරු යන්නද? එයාට හිතෙනවා. ඊට පස්සේ මේ විදියට එයාට දුක නැහැ. වැළපෙන්නේ නැහැ. කෑගොස්සන් ගිහිලි නැහැ. එයා සුවසේ මැරිලා යනවා. ඊට පස්සේ මෙයා මැරිලා ගිහිල්ලා මැරිල්ලා සුගතියේ උපදිනවා. ඔන්න දෙව්ලෝ ඉපදුනාදේ. සුගතියේ ඉපදුනාට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන දේශනා විස්තරයක් කරනවා. පින්වත් මහණෙනි ඉතින් ඒ සත්පුරුෂ නුවණැත්තා කයින් යහපතේදීලා වචනින් යහපතේදීලා මනසින් යහපතේදීලා කය විඳලා මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකේ උපදිනවා. පින්වත් මහණෙනි යමෙක් යම් දෙයක් අරඹයා මනාකොට කියයි නම් ඒකාන්තයෙන්ම ඉෂ්ට වූ ඒකාන්තයෙන්ම කාන්ත වූ ඒකාන්තයෙන්ම මනාප වූ තැනක් තියෙනවා කියලා පින්වත් මහණෙනි ඒ ඉෂ්ට කාන්ත වූ මනාප ප්‍රිය මනාප තැනට තමයි ස්වර්ගය කියලා කියන්නේ දෙව්ලොව කියලා කියන්නේ පින්වත් මහන්නේ ස්වර්ගයේ ඇති ඊතා යහපත් සැපය කොතරම්ද යත් උපමාවකින්වත් පැවසීම ලේසි දෙයක් නොවේ දිව්‍ය ලෝකයේ සැප කියන එක උපමාවකින්වත් පැවසීම ලේසි දෙයක් නොවේ පින්වත් මහණෙනි. කවුද මේ දේශනා කරන්නේ? ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ. සියල්ල දේශනා කිරීමේ දක්ෂ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙව්ලොව සැප විස්තර කරන්නත් අමාරුයි කියලා. කොහොමද? ඊළඟට මේ දිව්‍ය ලෝකේ උපදීන්නේ සත්පුරුෂයා. ඒතර දිව්‍ය ලෝකයේ පිණස දහම් කරුණු කියද්දී ඒ වගේ තෙද ගන්නවද්දී කට්ටිය කියනවා නම් ඕවා කියන්න එපා කියලා. කියන්නේ සත්පුරුෂ දහම් කියන්න එපා කියලානේ. එහෙනම් මේ මිනිසුන්ට සැපේ ගැන කියන්න එපා කියලානේ කියන්නේ. මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරපු දේ එපා කියලානේ කියන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි මේ එක එක්කෙනා කට තියෙන ඵලයට කියෝ ඵලයෙන් අනුමෝදන් වෙන්න එපා. අපි මේක තේරුම් ගන්න ඕනම්. මහමෙවුනාවෙමුත් බනහපු පිරිස ඉන්නවා ඉස්සර. අනේ ඉස්සර නම් නිවන් දකින්න බන කිව්වා දැන් දිව්‍ය ලෝක ගැනත් කියාගෙන යනවා. මේක නම් හරියන්නේ නැහැ. දැන් පාර වැරදිලා කියලා. එහෙමනම් පාර වරදින්න ඇත්තේ ඔබට. මේ ධර්මයේ තථාගතයන් වහන්සේ දේශනා කළේ. පින්වතුනි මේ මිනිස්සයාගේ හිත ක්‍රමානුකූලව වැඩෙන්නේ. අපි නිවන පිණිස ධර්මයේ දේශනා කරනවා තමයි ලොකු ස්වාමීන් වහන්සේ ධර්මයේ නිවන පිණිස නිවනටම ඕන කාරණා ටික අරන් මහමෙවුනාවේ ආරම්භයේ දහම් දේශු බව හැබෑව. ඉතින් අපි ඇහුවා ස්වාමීනි ඒ විදිහට එක දිගට ඒ විදිහටම ධර්මයේ දේශනා කරන අද දක්වාම ඒ විදිහට කිව්වේ නැත්තේ ඇයි? ලොකු සානංශ කිව්වා මේ විස්තර දිගින් දිගට කියද්දී තේරුණා කිව්වා මිනිසුන්ගේ මනුස්සකම්වත් නැහැ කියලා. කෙලෙහි ගුණවත් නැහැ කියලා. සත්පුරුෂකම් නැහැ කියලා. මිනිසුන්ගේ ගොඩා හැබැයි ඒ නිවන ගැන කියීමේ වටිනාකම තමයි ඒ නිවන ගැන කියනකොටයි නිවන් දකින්ට බාධා පිණිස කරුණු ටික ඉස්මතු වුනේ. ඒ තමයි manussකම නැහැ. ඒතර manussකම මනසේ නැතුව එයාට නිවන කියන්නේ ලෝකයේ උත්තරීතර අග්‍රම දේ, අග්‍රතම මානසික මට්ටම. ඉහළම දේ තමයි නිවන කියන්නේ. ලෝකෝත්තර දේ, ලෝකෙන් එතර වූ දෙයක්. එතකොට එතකොට මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී මේ ලෝකෙට අයිති දේවල්. නිවන කියන්නේ ලෝකෝත්තරයි. මේ ලෝකෙන් එහා ගිය දෙයක්. ඒතර මේ ලෝකෙන් එහා පැරසූට් එකෙන් යන්න බෑ. මේ ලෝකෙන් එහා පැරසූට් එකෙන් යන්න බෑ. කියන්නේ ඒ ක්‍රමානුකූලව යන්නේ. කියන්නේ මිනිස්සෙක්ගේ ඉස්සල්ලාම වැඩෙන්න ඕන මනුෂ්‍යත්වය. මිනිස්සෙක්ගේ හිතේ ඊළඟට වැඩෙන්න ඕන දිව්‍යත්වය. මිනිස්සෙක්ගේ හිතේ ඊළඟට වැඩෙන්න ඕන බ්‍රහ්මත්වය. මිනිස්සෙගේ හිතේ ඒ බ්‍රහ්මත්වයත් ඉක්මවා ගිය තැන තමයි ලෝකෝත්තර ධර්ම වැඩෙන්නේ. එතකොට ඒ නිසා ඒ කරුණු කාරණා හොඳට තේරුම් ගන්න. අඟුලිමාල කඩුවක් අරගෙන ගිහිල්ලා රෝකේ රෞද්‍රව දැඩි සිතකින් වාසය කළාද ඔහුට ධර්මය අවබෝධ කරන්ඩ අන්න අයගේ හැඬීමේදී උණු වෙන හදවතක් ඕන වුණා. ඒ නිසා ඔහු භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. වෙනත් අම්මා කෙනෙක් අඬන දුක දරාගන්න බැරි විදියට හදවතුණු වුණා. පිරිත දේශනා කළා. පස්සේ කාලේ අරහත්ත්වයටපත් වුණා. එච්චර එන්න ඕන මුලට කරුණාව එන්න ඕන. සා කරුණා මෛත්‍රිය නැතුව කඩා විඳ දාගෙන මේ යන ගමනක් නෙවෙයි පින්වත්නි නිවන කියන්නේ. ඒ නිවන කියන්නේ ඒතන් සන්තන් සාන්ත දෙයක්. ඒතම් පනීතං ඒක ප්‍රනීත දෙයක්. යදිදන් සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංස්කාරයන් සංසිඳිච්ච තැන. සබ්බෝපදි පටිනිස්සග්ගෝ සියලු කෙලෙස් සහිත කර්ම සංසිඳී ගිය තැන. තණ්හක්කයෝ තණ්හාව සෙවෝන තැන. විරාගෝ නොඇලුන තැන. නිබ්බානං ඒක තමයි නිර්වාණය. ඉතින් ඒ නිසා ඒ ඒ தത്വෙට ගන්න දැන් බලන්න ඔබ මනුෂ්‍ය ගුණධර්ම තියෙන කෙනෙක්ද? අපි දැන් හිතනවා ඔබ මේ මනුස්සකම තේරෙන අය වෙන්න ඇති කියලා. හිතලා දැන් ඔබට දිව්‍යත්වය ගැන කියලා දෙනවා. ක්‍රමානුකූලව. ඒ නිසා ඔබ ඔබ තුල ඇති කරගන්න ඔබගේ මනස ඉහළට ගන්න. මනස ඉහළට ගන්න පින්වත්නි. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දිව්‍ය ලෝකයක ඉපදුනාට පස්සේ ඒ දිව්‍ය ලෝකයේ තියෙන සැප සම්පත කියන එක වචනෙන් කියව නොහැකි කියලා. උපමාවකින් පැවසීමවත් ලෙහෙසි නැත. එතකොට එහෙම කියනකොට ස්වාමීන් වහන්සේ නමක් වන්දනා කරලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ උපමාවක්වත් දේශනා කරන්නට භාග්‍යතුන් වහන්සේ වදාලා පුළුවනි භික්ෂුව භික්ෂුව මේ ලෝකේ මේ මනුස්ස ලෝකේ අග්‍රම සැප විඳින මේ මනුස්ස ලෝකේ පංචකාම සැප වැඩිපුරම විඳින කෙනා තමයි සක්විති රජුරුව. ඒ සක්විති රජුරුවන්ට මාණික්ක හතක් තියෙනවා. ඒ මාණික්කේ හත තමයි භික්ෂුව. ඒ සක්විති රජුරවන්ට තියෙනවා චක්‍ර රත්නය. ඒ කියන්නේ රජුරෝ උපෝසතේ සමාදන් වෙලා රාත්‍රී කාලේ උපෝසතේ සමාදන් වෙලා රාත්‍රී කාලේ හවස් කාලේ ජනෙල් කවුලුව ළඟ ඉන්නකොට ආකාශයේ පහළ වෙන විශාල කරත්තරෝදයක් වගේ මැණිකක් අහසි පහළ වෙනවා. ඉතින් ඒ රජුරෝ ඒ කරත්තරෝ ඒ රෝදයක් වගේ විශාල චක්‍ර රත්නයේට මේ කරත්ත රෝදයක් වගේ මැනිකට පැන්හිනවා. බවත් චක්‍රරත්නය කැරකේවා කියලා. ඉතින් ඒ ඊට පස්සේ ඒක කැරකෙනකොට ඒ රජ්ජුරුව නිකම් මහසට යනවා. ඇමතිවරු සේනාව ඔක්කොම මහසට යනවා. නිකම් අර මැණිකේ අනුභවයට වෙන්නේ ඒක. ඔක්කොම අහසට ගිහිල්ලා ඒ කරත්ත රෝද පිටිපස්සෙන් අහසෙන් යනවා. ගිහිල්ලා මේ මුළු පෘථුවියම ඒ රජතුමාගේ අතටපත් වෙනවා. මොකද ඒ මැණික යම් රාජ්‍යයකට ගියොත් එහෙම ඒ රාජ්‍යයේ ඉන්න රජතුමා සක්විති රජතුමාට නැමිලා කියනවා මේ රාජ්‍ය ඔබ වහන්සේගේ ඔබ වහන්සේ කියන විදිහටයි අපි පාලනය කරන්න කියලා. ඊට පස්සේ කියනවා එහෙනම් සත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා කියලා මෙතෙක් ඔබ පාලනය කරපු විදිහට පාලනය කරන්න ඔය ප්‍රතිපත්තිය පිළිපදලා ඉන්න කියලා සක්විති රජුරෝ කියලා මුළු පෘථුවියම සක්විති රජුරෝ අග රජ බවට පත් වෙනවා. ඒ කාලෙට කිසිම අරුබුදයක් කලකෝලහල මොකවත් නැහැ ඒ සක්විති රජතුමාගේ රාජ්‍ය කාලේ. ඒ තම ඒ ඊට පස්සේ මේ මැණික ඇවිල්ලා අන්තපුරේ දොරටුවේ ආකාශයේ තියෙනවා මේ මාණික්කය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව ඒ සක්විති රජුරවන්ට පහළ වෙනවා මේ මණි රත්නය. කියන්නේ විශාල මැණිකක් ඒ මැණිකෙන් එළිය විහිදෙන යොදුනක්. යොදුනක් කියන්නේ කිලෝමීටර් 10ක් හැතපුම් 7ක් විතර මේ මේ එළිය විහිදිලා යනවා. ඉතින් රාජ්‍යරෝ දවසක් මේක විශාල කණුවක් මුදුනේ තියලා රාත්‍රී කාලේ මැනික තිබ්බා. මිනිස්සු ඔක්කොම නැගිට්ටා අර යොදුනක මිනිස්සු මේ ඊර පායලා කියලා. එච්චර එළියයි. අද කාලේ කොහෙද මේ එළිය තියෙන මැනික්? ඔබ නම් දැක්කද දන්නේ මම ජීවිතේට දැකලා නෑ එළිය තියෙන මැණික්. කියන්නේ මැණිකෙන් එළිය විහිදෙනේවා දැකලා නෑ. මිනිස්සු අද කාලේ මැණික් අරන් ටෝච් එක ගහලා තමයි බලන්නේ මැණික දිහා. අර චම්මෑනේ මාණික්‍ය රත්නයෙන් යොදුනක් එළිය විහිදෙනවා. ඊට පස්සේ පින්වත්නි මේ ඒ රජුරවන්ට පහල වෙනවා හත්ති රත්නේ. ඒ කියන්නේ ඇතෙක් පහල වෙනවා. ඒ ඇතා උදේ රජතුමා මෝන හොදලා උදේ කෑම වෙනකොට ඒ ඇතා පිට නැගලා අහසේ මුළු පෘථිවිය වටේම ගිහිල්ලා එනවා. එච්චර ඉක්මනට. අස්වයෙක් පහළ වෙනවා. උදේ මෝන සෝදලා උදේ කෑම වෙනකොට ඒ අතරතුර වෙලාවේ ආකාශයෙන් පෘථුවේ වටේම ගිහිල්ලා එනවා අස්වැ අපිට. ඒ රජතුමාට පහළ වෙනවා පරිනායක රත්නයක්. දිවස් තියෙන ඕනම නිධානයක් පේනවා. වතුරේ ඉඳලා වුණත් රත්තරන් දියන් කියනකොට වතුර දෙබෑ කරලා රත්තරන් අරන් දෙනවා. පුරෝහිතෙක් පහළ වෙනවා. ඊළඟට පුතාලා ටිකක් පහළ වෙනවා ප්‍රධාන පුතෙක් සහිත පුතාලා 1000ක් සම්පූර්ණ රජතුමාගේ කාර්යතාවීය රාජකෘත්‍ය ඔක්කොම දරුවෝ කරන්නේ රජතුමාට කිසිම බරක් දෙන්නේ නැහැ. ඊළඟට ඒ රජතුමාට පහළ වෙනවා ස්ත්‍රී රත්නයක්. හරි සොඳුරු රූප ස්වභාවයෙන් යුතු ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. ඈ වැඩිය උසත් නෑ ඈ වැඩිය කෙට්ටුත් නෑ ඊළඟට ඈ වැඩිය කලුත් නෑ ඇතන මේ ස්ත්‍රී රත්නය ස්වභාවය තියෙනමයි බලන්නේ පිනට ඒ රජතුමාගේ පිනට තම එවැනි වූ බිරිඳක් ලැබෙන්නේ සක්විති රජතුමාට ස්ත්‍රී රත්නයකුත් ලැබෙනවා ස්ත්‍රී රත්නය ඉතාමත් රූප සම්පන්නයි දර්ශනීයයි සුන්දරයි ඉතා උතුම් වූ රූප සෞන්දරයෙන් යුක්තයි ඉතා උසත් නෑ මිටිත් නෑ ඉතා කෙට්ටුත් නෑ ඉතා මහතත් නෑ ඉතා කලුත් නෑ ඉතා සුදුත් නෑ ඉතා මිනිස් පැහැ ඉක්මවා ගිහිනොත් නෑ දිව්‍ය වර්ණයට ඇවිල්ලත් නෑ සුදුත් නෑ කළුත් නෑ පින්වත් මහණෙනි ස්ත්‍රී රත්නේ කායික පහස මෙබඳු ස්වරූපයෙන් යුක්තයි. ඒ රජතුමාගේ බිරිඳගේ කායේ කායික පහස ගැන කියනවා. ඒ කියන්නේ හොඳින් පෙලාපු පුළුන් ඉහිඹුල් පුළුන් වගේ කියනවා. කපු පුළුන් වගේ කියනවා. පින්වත් මහන්නේ ස්ත්‍රී රත්නේ පාදයන් සීතල වෙලාවට ඒ කියන්නේ පරිසරයේ සීතල වෙනකොට ඇගේ මේ පාදයන් උණුසුම් වෙනවා කියනවා. පරිසරයේ උණුසුම් වෙනකොට ඇගේ පාදයන් සිසිල් වෙනවා කියනවා. ඒ වගේම පින්වත් මහණෙනි, ඒ ස්ත්‍රී රත්නෙහි ශරීරයෙන් සඳුන් සුවඳ හමනවා කියනවා. මොවින් මහනෙල් මල් සුවඳ හමනවා කියනවා. ඒ ස්ත්‍රී රත්නෙහි ශරීරයෙන් සඳුන් සුවඳ හමනවා කියනවා. මොවින් මහනෙල් සුවඳ හමනවා කියනවා. ඒ වගේම පින්වත් මහණෙනි, ඒ ස්ත්‍රී රත්නයේ ශක්විති රජු නැගිටින්නට පළමුව නැගිටිනවා. රජුට පසුව නිඳිනවා. කුමක් කළ යුතුදයි නිතර නිතර විමසනවා. බලන කලින් මේ අවදි වෙන එක පස්සේ නිදාගන්න එක රජු සතුටු වන දේවල්ම කරන එක ප්‍රියමනාප රජතුමාම කැමති දේවල් කතා කරන එක මේ මේ ස්ත්‍රී රත්නයේ සිහිනකින්වත් රජතුමා ඉක්මව යන්නේ කයින් ඉක්මව යෑම ගැන කවර කතාද පින්වත් මහන්නි බලන්නකෝ සක්විති රජතුමාගේ පිනට ලැබෙන බිරිඳ එතකොට ඕනම කෙනෙකුට තමන්ගේ බිරිඳක් ලැබෙනවා නම් එයාගේ කර්මයට අනුව තමයි ලැබෙන්නේ හොඳ හෝ නරක ඒ නිසා මේ පිරිමි පාර්ශවයටත් මේකෙන් හොඳ කාරණාවක් ගන්න තියෙනවා. ඒ තමයි ඔබට ලැබුණ බිරිඳ ඔබගේ කර්මයට අනුවයි ලැබුණේ. ඒ වගේම තමයි බිරිඳට කියන්න තියෙන ඔබට ලැබුණ ස්වාමියා නොබගේ කර්මය අනුවයි ලැබුණේ. ඒ නිසා මේ තෝතෝකි කිය එක එක්කෙනාට ඇඟිල්ල දික් කරගන්න විදිහක් නැහැ. ඔයාලා ඔයාලම කරපු කර්ම. ඒ නිසා ඔයාලගේ පවුල් ජීවිත යහපත් වෙන්නේ හෝ අයහපත් වෙන්නේ හෝ දුක් සහිත වෙන්නේ හෝ සැප සහිතව වෙන්නේ ඔයාලම සසරේ කරපු දේවල්. ඉතින් මේ බලන්න මේ සක්විති රජතුමාගේ පිනට ස්ත්‍රී රත්නේ පහළ වෙන හැටි. ඉතින් මේ සක්විති රජතුමා ওই විදිහට මහා සැප සම්පත් භුක්ති විඳ විඳ ඉන්නවා. සක්විති රජතුමාට 이르දි හතරක් තියෙනවා. ඒ තමයි ඒ සක්විති රජුරෝ තමයි මනුස්ස ලෝකේ ඉන්න ලස්සනම කෙනා. ඇයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. ඒක ඉරිදියා. සක්විති රජතුමා තමයි මනුසුලෝක ඉන්න ආයුෂ වැඩිම කෙනා දීර්ඝායුෂ තියෙන කෙනා. සක්විති රජතුමා තමයි මනුසුලෝක ඉන්න ලෙඩ අඩුම කෙනා. සක්විති රජතුමා තමයි මනුසුලෝක ඉන්න ප්‍රියමනාපම කෙනා. ඉතින් පින්වත් මහණෙනි සක්විති රජ්ජුරුව වීදියේ සංචාර කරද්දි මිනිසු කෑ ගහලා කියනවා අනේ පින්වත් රජතුමනි පොඩ්ඩක් හෙමින් යන්නකෝ හෙමින් යන්නකෝ අපිට ඔබ වහන්සේ දිහා බලන්න ඕන කියනවා. ඒ ඉච්චර ප්‍රියමනාපයි කියනවා. කියනවා පින්වත් මහණෙනි තමන්ගේ එකම පුතාට අම්මා ආදරය කරනවා වගේ තමයි කියනවා රටවැසියෝ රජුරවන්ට ආදරය කරන්න. එච්චර සැප සම්පත් විඳිනවා කියනවා සංක්විති රජුරෝ. පින්වත් මහණෙනි කිසිම අරුබුදයක් නැතුව ඔච්චර සැප සම්පත් විඳ විඳ මනුස්ස ලෝකේ අප්‍රමාණ සැප විඳින මේ සංක්විති රජුරෝ මේ සක්විති රජවරු පහළ වෙනවා. පින්වත් මහණෙනි මොකද්ද මේ ගැන කියන්නේ? බුදුරජාණන් වහන්සේ පොඩි අතින් ගන්න පුළුවන් පොඩි ගලක් ගත්තා. පින්වත් මහණෙනි මොකද්ද මේ ගැන කියන්නේ? වඩාත් විශාල මොකද්ද? මේ චූටි ගලද හිමාල පර්වතයේද? ස්වාමීනි හිමාල පර්වතයේ මේ ගලෙන් මෙච්චර පංගුවයි කියලාවත් කියන්න බෑ. එච්චර විශාලයි හිමාල පර්වතය කියවා. පින්වත් මහන්නි මං සක්විති රජ කෙනෙක්ගේ ওই සැපයක් කිව්වා නේද? ඒක මේ පොඩි ගල වගේ. දිව්‍ය ලෝකයේ සැපය හිමාල පර්වතය වගේ කිවෝ. කොහොමද මොකද මේ කට්ටේ දිවියලෝක යන්න බය මොකද දිවියලෝකට ඔච්චර අමනාප බුදු කෙනෙක් දේශනා කරන්න පින්වත් මහණෙනි දිවිය ලෝකේ සැපවිඳපු කෙනෙක් මනුස්ස ලෝකෙට આવොත් එහෙම උපදින්නේ ධනවත් පවුල්වල හොඳට කෑම බීම තියෙන පවුල්වල එතකොට ඒ අය හොඳට ජීවත් වෙනවා සැපසේ ජීවත් වෙනවා හොඳට අඳිනවා හොඳට කනවා හොඳට බොනවා බොනවා ගැන මේ බීමන මේ රාරක්කු මද්‍රවිය නෙවෙයි හොඳට කාලවී ඇඳල ඉන්නවා. ඉතින් ඉඳලා මෙයාලට හිත නැමෙනවා කියනවා බුදුරජාණන්සේ දේශනා කරනවා කියනවා හොඳට යානවාහන මල් සුවඳ විලවුන් ගෙවල් දොරවල් ආදිය උතුම් විදිහට යාට ලැබෙනවා. ඊට පස්සේ ඔහු කරන්නේ ආයෙමත් කයෙන් යහපත ඊට පස්සේ එයා කරන්නේ ආයෙත් හොඳ දේවල්ම කරනවා. නා ඊට පස්සේ එයා යහපත් දේවල් යහපත් දේවල්ම කරලා ආයෙත් සුගතියේම උපදිනවා. තින් සුගතියේ පිණිස ඔය වගේ වැඩ පිළිවෙලක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස ලෝකේ ඉඳලා කෙනෙක් දිව්‍ය ලෝකෙ ගියොත් දුප්පත් මිනිස්සෙකුට කෝටි ප්‍රකෝටි ගානක ලොතරැයියක් ඇදුනා වගේ කියනවා. ඒ කියන්නේ සූදුවක් දිනුවා වගේ කියලා කියන්නේ මේකේ. ඒ රුපියල් 10යි තිබ්බේ මිනිසයාට 10ට ලොතරැයියක් ගත්තා. කෝටි ප්‍රකෝටි ගානක් හම්බ වෙනවා. එයාට. එයාට හිතා ගන්නවත් බෑ. ඒ වගේ කියනවා මනුස්සෙක් දිව්‍ය ලෝකේ ගියෝ. එයාට හිතා ගන්නවත් බෑ කියනවා මේ සැප සම්පත් එක. ඉතින් ඒ නිසා ඒකනේ දිව්‍ය අප්සරාවක් දැක්කොත් සාමාන්‍ය මිනිස්සෙක්ගේ රාග සහිත මිනිස්සෙක් කුණුලේ වමනය කරනවා කියනවනේ. ඒ දරා ගන්න බෑ කියනවනේ. සාමාන්‍ය පින්වතුනි ඇත්තටම දෙවියන්ගේ දිව්‍යාලෝකයක් දැක්කා සාමාන්‍ය මිනිස්සු කලන්ත දාලා වැටෙනවා. සාමාන්‍ය මිනිස්සු කලන්ත දාලා වැටෙනවා දිව්‍යාලෝකය දැක්කත්. එච්චරම ඉතින් ඒකන එක දෙවියෙක් කෙනකුට මුළු දෙවරං විහෙරම බලනවානේ ආලෝකෙට විතරා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ බාල පණ්ඩිත සූත්‍රයේ සත්පුරුෂයාගේ උප්පත්තිය ගැන ඔය විදිහට වදාලා. ඉතින් පින්වතුනි ඕන් ඔය විදිහට තමයි සත්වයෝ මැරුණට පස්සේ දෙව්ලෝ උපදින්නේ. ඉතින් ඒ උපදින මිනිසයාගේ කුමක් හෝ කාය කර්මයක්, වචී කර්මයක්, මනෝ කර්මයක් යහපත් විදිහට තියෙනවා. ඉතින් පින්වතුනි දැන් අපි දැන් මේ මොහොතේ ඉඳලා අපි ඉගෙන ගනිමු විමානවත්ව මේ විමානවත්වය හරි සොන්දරයි දිවිය ලෝක විස්තරය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේගේ බුද්ධ භාසිත ශ්‍රාවකයන් වහන්සේලාගේ අරහත් භාසිත දිවියන්ගේ දිව්‍ය භාසිත ඉසි භාසිත ඒ ආදි වශයෙන් සොඳුරු සුභාසිත විදිහට තමයි මේ ධර්මයේ තියෙන්නේ. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර වූ පරමෝත්තම ආචාර්ය වූ මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි ජනයාගේ හිත ධර්මයෙන් ඉස්සලාම සැනසුවේ මේ විමානවත්තු පේතවත්තු දේශනා කළා. ඔබත් ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න. ඔබගේ හිතද බොහෝසේ සැනසී යනවා. ඔබගේ හිත කුසලයෙන් පිනෙන් පිරී යනවා. ඉතින් පින්වතුනි මේ බලන්න මේ බුද්ධ ශාසනය නැමැති සරුසාර කෙතේ පුංචි බීජයක් වැපුරුවත් විශාල ඵලයක් ලැබෙන හැටි බලන්න. මේ මේ විමාන වස්තුව මේ මුගලම් මහරහතන් වහන්සේ දේවතාවියක්ගෙන් අහන්නේ. ඒ දේවතාවිය හරි පුදුම සහගතයි. මුගලම් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ චාරිකාවේ වඩිද්දී මේ මේ වගේ දෙව්දුවක් දැක්කා. පළවෙනි විමාන වස්තුව මුගලම් මහරහතන් වහන්සේ දේශනා කරනවා පීඨන්තේ සෝවන්නමයන් උලාරං ඔබට ඊ타මත් උදාර මේ පීඨයක් මේ පුටුවක් තියෙනවා රත්තරන්. මනෝජවං ගච්ඡති යේන කාමං. මනසේ ජවයෙන්, ඒ කියන්නේ මනසේ වේගෙන්, හිතේ වේගයෙන් යනවා කැමැති තැනකට. පින්වත් දෙව්දුව ඔබ පැලඳගෙන ඉන්න ওই දිව්‍ය සලුපිලි, දිව්‍ය මල් මාලා හරිම ලස්සනයි. ඔබ ඔය වාඩි වෙන ආසනේ හරිම උදාරයි. රත්තරණින් කළ එකක් ඔබ කැමැති දිසාවට ආසනය හිතේ වේගෙන් ගමන් කරන්නේ. එතකොට ඔබ බබ්බලනවා වලාකුළු ඇතුළෙන් දිලිසෙන විදුලීලියක් වගේ කියනවා. වලාකුළු ඇතුලෙන් පේන දිලිෂෙන විදුලි එලියක් වගේ කියනවා එච්චර ඔබ ලස්සනයි කියනවා. ලස්සන රත්තරං විමානයක ඉන්නේ. ලස්සන රත්තරං ආසනයක් එක්ක ඔබ යන්නේ. හිතේ වේගෙන් යනවා. ඇත්තෙම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද මොන වගේ පිනක් දොබ කළේ ප්‍රිය උපදන සැප සලසන මේ වගේ පිනක් කොහොමද කරගත්තේ මනුස්ස ලෝකෙ ඉද්දී ඉතින් මහානුභාව පුච්චාමිතන් දේවී මහානුභාව මහානුභාව සම්පන්න දෙව්දුව මං ඔබෙන් අහනවා. මනුස්ස භූතා කිමකාසි පුඤ්ඤා මිනිස්සේ කියලා ඉදදී මොකද්ද කරගත්ත පින? කේනාසි ඒවං ජාලිතානුභාවා මෙච්චර බැබලෙන වින මොකද්ද? වන්නෝචතේ සබ්බ දිසා පකාස තීති ඔබ ඔබගේ වර්ණයෙන් හැම පැත්තම බබලනවා. පින්වතුනි ඔබ දිව්‍ය ලෝකයේ කියන එක තේරුම් ගන්න ඉක්මන් වෙන්න එපා. පුදුම විදිහේ දිව්‍ය හිමාන තියෙන. මේ එක දිව්‍ය හිමානය. මේ කතා ඔක්කොම ටික අහගෙන යනකොට දිව්‍ය ලෝකෙ ගැන යම් හැඟීමක් හිතට එයි. ඊට පස්සේ කියනවා සා දේවත අත්තමනා මොග්ගල්ලානේන පුච්චිතා මොග්ගලම් මහරහතන් වහන්සේ තමයි ඇහුවේ. ඒ දෙව්දුව හරියට සතුටු වුණා. එයා කරපු පින අහපු එක ගැන. ඉතින් මගේ මේ ප්‍රශ්නේ අහුවනේ කියලා සතුටු වෙලා තමන් කරපු පින කිව්වා. කිව්ව ස්වාමීනි මන් රජගහනුවර හිටියේ මන් රජගහනුවර ඉද්දීන් ඉස්සල වන්දනා කළා මොගල මරතනසිරි වැඳලා එකත් පස්ව හිටගෙන කියන ස්වාමීනි මන් රජගහනුවර හිටියේ මිනිස්සු හරියට පින් කරනවා සැවැත් නුවර පින් කරනවා ඉතින් ඒක ජනපදවල මිනිස්සු පින් කරනවා කොසොල් මහරජ්ජුරුවෝ මහා අසද්දෘසදානය දුන්නා ඊළඟට විසාකාව පූර්වාරාමි හැදවා තින් ඕවා රටේ ලෝකෙ පැතිරි ලගියා ඉතින් මිනිස්සු කතා වුණා එහෙනම් පින් කරන්න ගොඩක් සල්ලි ඕන කියලා. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ආපු අය කිව්වා නෑ රහතන් වහන්සේලා කියලා තිනවා සමහර රහතන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ කලින් ජීවිතේ එකමලක් හරි පූජා කළ ඒ පින් බලෙන් කියලා. නාත්ති චිත්තේ පසන්නම් මේ අප්පිකා නාම දක්කිනා. හිත පැහැදුනොත් එහෙම මේ ප්‍රදක්ෂින දක්ෂිනාව දෙන දේ පුංචි කියලා නෑ. අපන්දින්නම් බහුන් හෝති පොඩ්ඩක් දුන්නොත් ගොඩාක් විපාක ලැබෙනවා. නුගගහ විශාලව පැතිරෙනවා. නමුත් නුග ඇටේ චූටි. ඒ වගේ. ඉතින් මේවා ගැන මං අහනකොට අහලා මටත් හිතුණා කවදාහරි මමත් කොහොම හරි පිනක් කරගන්නවා කියලා. ඇයි ඒ දවස්වල හැම ජනපදයකම හැම ගමකම ස්වාමීන් වහන්සේලා දකින්න නෑ. නමුත් ඉතින් අර කටින් කටට අහලා මටත් ආස හිතුණා මොකක් හරි පිනක් කරගන්න. එහෙම මම දවසක් ඉන්නකොට මම දැක්කා අපේ ගෙදරට එක පාරම ස්වාමීන් වහන්සෙනවා පින්ඩ පාත වැඩියා. ඒ කියන්නේ සංඝයා චාරිකාවේ වඩිනකොට ඒ ගමට වැඩලා එක ස්වාමීන් වහන්සේ නමක් මේ පින්ඩ පාතේ වැඩලා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ පින්ඩ පාතර වැඩියට පස්සේ ස්වාමීණී වඩින්ඩ. ස්වාමීණී වඩින්ට කියලා ගේ මේ පුටුවක් ගෙනත් තියලා ඒ පුටුවට මේ රත්තරම් පාට වගේ. රත්තරම් පැහැ මුසු වස්ත්‍රයක් අතුරලා. මොකද ඒගෙදර එක පුටුවයි තියෙන්නේ. ඒ පුටුවේ තමයි ඔය ගෑනු කෙනා ඉඳගන්නේ. ඉතින් අර සාමාන්‍යයෙන් පුටුවට ස්වාමීන් වහන්සේ නමක් වැඩියට පස්සේ ඒ වස්ත්‍රයක් අතුරන්නේ අර ඒ අය පරිභෝග කරපු නිසා. ඒ නිසා තමයි වස්ත්‍රයක් අතුරන්නේ. දැන් අපි දැන් බණ කියනකොට මේ ආසන වලට වස්ත්‍ර අතුරන්නේ නැත්තේ මේවා සංඝයාටම පූජා කරලා ගිහි අය පරිභෝග කරන්නේ නැහැ. ඒ නිසා මේකට වස්ත්‍රයක් ඇතිරීම අත්‍යවශ්‍ය නැහැ. නමුත් ගිහි ගෙදරකදී ගෙවල් වල මිනිස්සු ඒ සංඝයාට දෙන ආසනේ වස්ත්‍රයක් අතුරන්නේ ඒක ඒ මිනිස්සු පරිභෝග කරන නිසා අලුත් වීම පිණිසයි. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ආසනේ වැඩ හිටියා. ඊට පස්සේ හරි සතුටුයි. ගෙදර තිබ්බ දාන ටිකක් පාත්‍රයට බෙදලා ස්වාමීනි කියලා දානේ වළඳන්නේ. උන්වහන්සේ දානේ වළඳුවා. වළඳලා බුක්තාන මොදනාව කළා. වැඳගෙන සතුටින් අහගෙන හිටියා. ඊට පස්සේ කියනවා ස්වාමීනි මේ Eh, දැන් ස්වාමීන් වහන්සේ වඩිනකොට කිව්ව ස්වාමීනි මං ඔබ වහන්සේලා ඉන්න කොතෙන්ද හරි මේ පුටු එවනවා. මම මේකත් පූජා කරනවා. ඉතින් අපිට හිතා ගන්න බෑනේ. අපිට හිතා ගන්න බැරි වුණාට එහෙම දෙයක් වුණා. අද කාලේව නැහැ. අද කාලේ එහෙම ඒ වගේ දේවල් අවස්ථාවක් හෙදෙන්නේ නැහැ. මෑයට දෙන්න පිරිකරක් නැහැ. ඉඳගෙන හිටපු පුටුව දුවන්නා. ඊට පස්සේ ස්වාමීනි පුටුව මන් දෙනවා. උන්වහන්සේ නිහඬ වුණා. ඊර්වස උන්වහන්සේ වඩින දිසාාව බල්ලා ළඟ මනස්සයකුට කතා කලකවා අන්න අර තෙරුන් වහන්සේ වඩින කොතැන්ටද එතෙන්ට මේ පුටුව ගිහින් දීපන් කියලා. ඉතින් ගියා ඉතින් ඒයාට පස්සේ හෙව්වේ නෑ ඔය පුටුව කොහෙද තියන්නේ කැලේක තියෙනවද ඔය මිනිස්සු හරියට ගිහිල්ලා දුන්නද ඒව හෙව්වේ නෑ. මට පුදුම සතුටුයි කියනවා. හැබැයි ඉතින් පස්සේ ආයෙ මට ස්වාමීන් වහන්සේලා දකින්න ලැබුණේ නෑ. නමුත් මං හරියට සතුටු වුණා මං හිතේ හිතා හිතේ පිනක් කරන්න ඕන කියලා. ස්වාමිනි මං පස්සේ කාලෙක මං මැරුණා. කරදර පිට. ඉතින් මැරුණාට මට මැරෙන වෙලාවේ සිහි වුණා මං කරපු පිනම. මං මේ විමානේ උපන්නේ. බලන්න ස්වාමිනී මං දුප්පත් ගෙදර හිටියේ දැන් දිවි අප්සරාව. ලක්ෂ ගානක් දිවි අප්සරාව. ස්වාමිනී මට මේ මං එදා රත්තරම් පහට මුසු වස්ත්‍රයක් නේ ආසනයට දැම්මේ ස්වාමිනී මේ බලන්න කිව්වා මගේ ආසනය දැන් රත්තරම් පටයිකව මේ ආසනය වට කල්ලා තමයි මාලිගාව හැදිලා තියෙන්නේ මේ ආසනෙත් එකව මට හිතේ වේගෙන් යන්න පුළුවන් කිව්වා. මං කරගත්ත පින ඕකයි කිව්වා. මට මහා ලොකු වෙනත් කරපු පින් මතක නෑ කිව්වා. ඉතින් මේ විදියට කළා හරියට සතුට වුණා. මේ කියනවා ස්වාමීන් මහානුභාව සම්පන්න වූ ස්වාමීන් වහන්සේ මිනිස්සු ලෝකයේදී ওই පින තමයි මං කරගත්තේ ආනුභාව සම්පන්න වූ බැබලි බැබලි ඉන්න පින ඕක තමයි මගේ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිසාවම බබලනවා. ඇයි දීලා සතුට වුණානේ. මූණු එල්ලෙන්නේ නැහැ. මූණෙමුත් සතුට පේනවා. දන් දීලා. දැන් දිව්‍ය ලෝකෙ ඉපදුනාට පස්සේ සම්පූර්ණයෙන්ම ප්‍රකාශය තම් රශ්මි ධාරාව විහිදෙනවා සතුටට. ඉතින් ඒ නිසා පින කියන එක පුදුම සහගතයි. එක දවසක් පින් කළා. ඊට පස්සේ දැන් ඊළඟට තියෙනවා දෙවෙනි ඒත් පීඨ වස්තුවක් අර විදිහටම මොගලම් මහරහතන් වහන්සේ අහන්නේ මේ දෙව්දුවගෙත් ওই විදිහටම ආසනයක් හිතේ වේගෙන් ගමන් කරනවා හැබැයි මේ වෛරෝඩිමා නිල් පාට වෛරෝඩිමාණික්කයක් වගේ කියනවා ඒ ඒ ඒ දිව්‍යංගනාවගේ ආසනේ අර විදිහටම ඒ පින සිද්ධ වෙලා තියෙන්නේ නමුත් ඒකාන්තාව වෙන ප්‍රදේශකෙක් කෙනෙක් එයා ඒ ආසනේ පූජා කරනකොට අතුරලා තියෙන්නේ නිල් පාට වස්ත්‍රයක් දැන් බලන්නකෝ පින්වත්නි ආසන පූජාවත් ආවා ආසනයට අතුරපු දේ දැන් අර රත්තරම් පාට වගේ සලුවක් මේ අතුරලා ආසනේ රත්තරම් පාට වුණා. දැන් මෙයාට ලැබුණ ආසනේ තමයි මේ නිල් පාට මාණික්‍යමය ආසනයක්. ඉතින් මේ මේ දෙව්දුව තමන් කරපු පින කිව්ව මං මනුස්ස ලෝකෙ හිටියේ ආගන්තුක ස්වාමීන් වහන්සේ නමක් වැඩම කළා මං උන්වහන්සේට වැඩ හිටින්න ආසනයක් පූජා කළා වන්දනා කළා নমස්කාර කළා මට පුළුවන් හැටියට දානෙ පූජා කළා. ඒ පින තමයි කිව්වා මට මේ විපාක දෙන්නේ. දෙව්ලොව. ඉතින් මං හැම දිශාවකම බැබලෙනවා කියනවා. ඊළඟට මේ විමාන වස්තුවේ මම මේ ආසන සම්බන්ධව තියෙන කරුණු කාරණා ටික කියන්නේ ඊළඟ දෙව්දුවත් අර විදියට අප්‍රමාණ දිව්‍ය සැප සම්පත් වලින් වාසය කරනවා. එයාගෙමුත් මොගලන් මහරහතන් වහන්සේ අහනවා කොහොමද මොකද්ද මේ කරගත්ත පින කියලා. ඊට පස්සේ එයා පින විදියට කියන්නේ ස්වාමීනි මමත් ආසනයක් පූජා කළා. ඈ පූජා කළා තියෙන කහපාට ආසනයක් පූජා කළා තියෙන්නේ ඈට ලැබුණේ කහ මේ කහපාට රත්තරම් පාට ආසනයක්. ඒත් කලින් වගේම. ඊළඟට ඒ දෙව්දුවත් ඒ තමන්ගේ විස්තරය කියනවා අනේ ස්වාමීනි මට ස්වාමීන් වහන්සේ නමක් දැක් ගන්න ලැබුණා මං ආරාධනා කරලා මං ගොඩාක් පැහැදිලා උන්වහන්සේට වැඩ හිටින්න ওই වාගේ ආසනයක් පූජා කළා ආසනෙත් අරන් යන්න දුන්නා කිව්වා. දැන් මේ ආසනය අරන් යනකොට ස්වාමීන් වහන්සේ පින්ඳ පාතේ වැඩලා කරී තියාගෙන ගියේ නෑ. මිනිසෙකුට කියනවා අර තෙරුන් වහන්සේ වඩින දිශාවට මේකත් අරගෙන යන්න කියලා. හිත හිතා සතුටු වෙනවා. කරපු පින් හිත හිතා සතුටු වෙනවා. ඊට පස්සේ තවත් දිවවිමානයකට මුගලම් මහරහතන් වහන්සේ වැඩම කරනවා. ඒ දිවවිමානෙත් ඒ වගේ තමයි ලස්සන වයිරොඩි වයිරොඩි මානෙක්කයෙන් කරපු ආසනයක් එක්ක තමයි ඒ දිව්‍යංගනාව සිටින්නේ. සිතේ වේගෙන් ගමන් කරනවා දිවි අෆසරාවන් පිරිවරාගෙන මල්වලින් සුසැඳුන සොඳුරු සුවඳ හමන දිවවිමානයක්. ඊට පස කියනවා මොකක්ද කරපු පින ඊට පස්සේ කියනවා මං කලින් ජීවිතයක කරගත්ත පින ස්වාමීනි මේ එකෙන් තමයි මේ බැබලෙන්නේ මම භික්ෂුන් වහන්සේ නමක් දැක්කා උන්වහන්සේ කිසි කැළඹීමක් නැති භික්ෂුවක් පුදුමාකාර සාන්ත ස්වභාවයක් තිබ්බේ ඉතින් මගේ හිත ගොඩාක් පැහැදුනා දැන් බලන්න පැහැදෙන එක මගේ දෑතේම උන්වහන්සේට වැඩි හිටින්න පුටුවක් දුන්නා ඉතින් ඒ පිනෙන් තමයි මේ ලස්සන මට ලැබුණේ මේ හිතේ වේගෙන් යන යානාව ඕන තැනක මගේ ආසනි ඕන දිශාවකට හැරෙනවා ඕනෝ පිරිසක් ඒ ආසනින් ගෙනියන්න පුළුවන්. ඉතින් ස්වාමීනී මං කරගත්ත පින ඕක තමයි කියලා ආසන පූජාවේ ආනිසංස කියමින් දෙව්දුව කිව මුගලම් මහරහතන් වහන්සේ දහම් දෙසුවා. ස්වාමීන් වහන්සේ නමක් වැඩියට පස්සේ පැහැදිලා හිත හිතා ඉඳලා එක මොහොතක් පැහැදිලා මේ පුටුවක් පූජා කරලා උච්චර සැප විපාක සැලසෙන දෙව්දුව මුගලන් මහරහතන් වහන්සේ වැඩි වෙලාවේ බණ අහන්න නැතු ඉඳීද? ඒ දේවතාවියෝ හතර දෙනාම බණ ඇහුවා. ධර්මයේ පැහැදීමටපත් වුණා. දහම තේරුම් ගත්තා. බලන්න මනස ලෝකේ පුංචි පිනක් කරලා දෙව්ලොව රහතුන්ගෙන් බණ ඇහුවනේ. රහතුන්ගෙන් බණ ඇහුවා. ධර්මය අවබෝධ කළා. මුගලන් මහරහතන් වහන්සේ තථාගතයන් වහන්සේට වදාලා විස්තරي බුදුරජාන් වහන්සේ ඒ විස්තරේ මුල් කරගෙන මේ පින්පව්වල පිනේ විපාක ගැන ධර්ම දේශනා කළා. ඒ අනුව තමයි විමානවත්තුවට මේ විස්තරය ආවේ. ඔය ආසන සම්බන්ධව තියෙන තවත් වෙන වෙන පින්කම් කරපු අයගේ විස්තර අපි ඉදිරියට ඉගෙන ගනිමු. මෙන්න පිනේ විපාක. පුංචි දෙයක් කළත් අප්‍රමාණ විපාක සැලසෙනවා. ඉතින් ඒ නිසා අපි කාටත් ඔබ ඔබ මීට වැඩිය පින් කරලා ඇති. ඒව සිහි කරන්න, ඒ පිනෙන් ඔබ සතුටු වෙන්න, ජීවිතේ අමතක නොවන විදිහටම ඒ පිනෙන් හිත සතුටු කරගන්න. ඉතින් ඒ නිසා ඔබගේ හිත බොහෝසේ පිනෙන් කුසලින් පැහැදේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. අද දවසේ දිවසින් දුටු දෙව්ලොව සැප දහම් වැඩසටහන සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නිල්මිනී නවරත්න මහත්මිය, රෝහාන් මහත්මයා සහ දරු දෙදෙනා විසින් තමයි දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වතුන් විශාල පිනක් අද දවසේ රැස් කරගත්තා. ඉතින් මේ පින්වතුන් රැස් කරගත්ත පින ඒ වගේම අපි ධර්ම දේශනා කළ ඔබ ධර්මයේ ශ්‍රවණය කරලා මේ රැස් කරගත්ත පින පින් කැමති සියලු දෙවිවරුන්ට අනුමෝදන් වේවා. ලක්වැසි ලෝවැසි සියලු දෙවිවරු මේ පින් සතුටින් අනුමෝදන් වී මේ පින් බලෙන් ඒ දෙවියන්ගේ දිව්‍ය සම්පත් වැඩේවා තව තව ඒ වගේම ලක් දෙරණත් ඒ වගේම මේ ලෝකයටත් ව්‍යසනයක්ව පවතින මේ වසංගත දුරින්ම දුරු කරලා සිත සලසන්ඩ දෙවියොත් දිවි ඉරිදිහෙන් උපකාර කරත්වා මේ පින්බලයේ දෙවරුන්ට අනුමෝදන් වෙත්වා කියලා අපි පින් පමනවනවා. ඒ වගේ මේට වසර 8කට පෙර මිය පරලෝකීය එඩ්මන් පෙරේරා මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඔබ කවුරුත් නම් මිය පරලෝකීය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම මේ පින අනුමෝදන් වේවා පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට සිංහලට පරිවර්තනය කළා මේවා කියවන්න සැලැස්සුවා අපිට අනුශාසනා කළා අවවාද කළා ආශිර්වාද කළා දහම් දායාදේ ලැබලා දුන්නා ඉතින් පින්වත් පරම පූජනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සංගරුවන ඒ වගේම අනගාരികා මෑණිවරු පැවිදි අපේක්ෂක දරුවන් ගෞතම සසුනේ ධර්මාවබෝධය ලබත්වා කියලා මේ පින් පමුණුවනවා. ඒ වගේම අද දවසේ මේ අප්‍රමාණ ධර්ම දාන පින රැස් කරගන්න ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නිල්මිනී නවරත්න මහත්මිය, රෝහන් මහත්මයා සහ දරු දෙදෙනාට මේ පින් අනුමෝදන් වේවා. සුජීවත්ව සිටින සිසිරා අමරතුංග මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. ඒ වගේම විශේෂයෙන්ම ලෝක ව්‍යසනයක්ව පැතිරෙන ඒ කොරෝනා වෛරසය දුරින්ම දුරු වෙලා මේ ලෝකෙම්ම දුරින්ම දුරු වෙලා මේ වසංගත ව්‍යසන දුරු වෙලා මිනිස්යාට සැනසෙල්ල ලැබේවා රෝගීව සිටින අය සුවපත් වේවා සියලු දෙනාට මේ පින්බලෙන් සැනසිල්ල සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධහා රූපවාහිනී ලක්විරු ගුවන් විදුලිය ඉදායකත්ව දරන සියලු දෙනාට කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මව් දෙමව්පිය ඥාති බන්දු මිත්‍ර ආදීන්ට පින් සැලසේවා. මේ පින්බලෙන් අපි කාටත් සුගති රැකවරණයත් ඒ වගේම ගෞතම බුද්ධ ශාසනයේ සත්පුරුෂ ඇසුරේ දහමේ පීඨ සලසා ගන්නට වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.